දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 194 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකටි පළවෙනි දවසේ නිසා කාරණා කීපයක් තියෙනවා මතක් කරන්න. අතිරේක වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ වැඩමුළුව නම් කළා තියෙන්නේ අපේ දාන දායකයන්ගේ වැඩපිළිවෙල කියලා. ඉතින් මම කැමති දැනගන්න දාන ලයිස්ට්ුවේ ඉන්න කී දෙනෙක් මේකේ ඉන්නවද කියලා අත උස්සලා දක්වන්න පුළුවන් අපිට දාන දෙන කට්ටිය ගණන් කරන්න කවුද? ආදල් කියන්න පුළුවන්. පස්සේ අපේ ප්‍රධාන දායකයෝ හොඳයි. ඒ මොකද මහා සභාවට 13 දෙනෙක් 14 දෙනෙක්වත් ගෙන්න ගන්න අමාරුයි. මේතරේ බරපතල ප්‍රශ්නයක් ආවා. දාන මහා සභාවට කට්ටිය එන්නේ නිසා සභාව අවලංගු කරන්න. හිටපු සභාපතිතුමා යන්තම් තඩමාරු කරගෙන තමයි වැඩේ කරගත්තේ. ඉතින් හරි සන්තෝසයි වැඩමුළුවකට එන එක ගැන. ඒක තවදුරටත් ඉදිරියට යන්න ඕන. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ නරකක් තියෙනවා නම් අපට කියන්න හොඳක් තියෙනවා නම් දායකයන්ට කියන්න. ඒක ලියලා මේක තව වැඩි කරන්න ඕන. දාන දායකයන් වාසේ. දෙක ඒකත් කනගාටුදායක පණිවිඩය මම නෙවෙයි ඉන්නේ හිටියේ රිට්‍රීට් එකට. ධම්මවිහාරී ආමතුරු තමයි කරන්න ඉතින් සෝ මේ හේමන්ත මහත්තයා ඊයේ ඉඳලා කිව්වා ස්වාමීන් වහන්සේ ඉන්න නිසා මේ දවස් දෙකේ දායකයන්ට කරන අනුග්‍රහයක් වශයෙන් ස්වාමීන් වහන්සේ මේ දවස් දෙක කරන්නයි. ඉතින් මං හරීම කනගාටු වෙනවා ඒක. ඒ නිසා අදයි හෙටයි දෙකේ මං වෙලා ගන්නවා ඒ වැඩ ටික. ඒ හතර ටිකේ හදිසි වැඩ දාලා තමයි ධම්ම ධම්ම විහාරي හාමුදුරුවෝ එළතී සංස පිට වෙනවද? එයි හෙට නෙවෙයි අනිද්දා ඉඳලා ඒ සංස පුරුදු පරිදි කරගනිවි. මගේ වැඩසටහන වලට මම පිටත් වෙනවා 8 9 ටිකේ. ඉතින් මේ දෙක කාරණා දෙක මේ වැඩමුළුවට විශේෂ වැඩ මේ තේසෙන් සඳහා කරන්න තියෙන එකක්. අපි දැන් බැස්සොත් මේ අපි කරන්න හදන වැඩේ ගැන නැත්තම් මේ ප්‍රශ්න විචාරත් වැඩ පිළිවෙල ගැන කතා කරොත් මෙතනදී අපි වැඩ තුනක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවයින් පළවෙනි එක තමයි දැන් අපේ දායක වෙයිස මෙතන දන්න කී නැත්තු අපිට කණ්ඩ දෙ නැත්තු අද දානේ වළඳන්න ඇවිල්ලා ඉන්නේ. දානේ දෙන්න නෙවෙයි. ඉස්සර දානේ දීලා සතුට වෙලා යනවා. අපි පෙන්වන්න හදනවා. ඊට ලොකු සතුටක් තියෙනවා. කවුරු හරි දෙන දානයක් වළඳලා පැත්ත කරලා භාවනා කරනකොට. අන්නේම කරනකොට අපි මේ වෙනකොට නිසන්න වනේ වෙනුවෙන් දායක වශයෙන් නෙවෙයි වැඩමුළුවට ආපු අය වශයෙන් අටසිල් සමාදන් කිරීම කාලසටහන සහ මේ විවස්ථාව කියලා දෙන එක ඒ වගේම කමඨහන් බණක් ආහන සකස් කිරීම සහ කමඨහන් වාර්තාවක් ලියන්නේ කොහොමද කියනවා මේ වෙනකොට දීලා තියෙනවා කියලා ඉතලයි මම වැඩේ පටන් ගන්නේ. සීල් සමාදන් වෙලා ඉන්නෝ වඩන කමඨහන පිළිබඳව සහ මේ ලියන වාර්තාව පිළිබඳව දැනුවත් වෙලා ඉන්නෝ තුන මෙහි විවස්ථා ටික දන්නවා. වැඩමුළුවක විවස්ථා දානදායකෙක් නෙවෙයි. කාලසටහන මේකයි, ඇල්වතුර මෙහෙමයි, උණුවතුර මෙහෙමයි, නානතන මෙහෙමයි, වැසිකිලි මෙහෙමයි ඔක්කොම දානවා. යම් කිසි කෙනෙක් ඒව දන්නේ නැත්නම් මේ අටසිල් කියන එක දන්නේ නැත්නම් කරුණා කරලා ලියලා දාන්න මේ අටසිල් අපිට කිව්වට සමාදන් වුණාට අපි දන්නේ නැහැ. කමටහන් දන්නවයි කියලා වාර්තා කෙරුවයි කියලා ඔබ වහන්සේ කිව්වට අපිට කමටහන් ලැබිලා නැහැ. මේ වාර්තාවක් ලියන්නේ මෙහෙමයි කියලා අපි ඔබ වහන්සේ අපිට කිව්වට අපි දන්නේ නැහැ. මේ දෛනික කාලසටහන අපි දන්නේ නැහැ. අන්න එහෙමනම් කරුණා කරලා ඒ ටික ලියලා පිරිසුදු කරගන්න. මොකද ඒව නැතුව නිකම් මේ ගමනේ යන්න බෑ. ඒව එකිනෙකා වශයෙන් දැනගන්න මම අටසිල් සමාදන් කරනවා. අටසිල් කියන්නේ මොනවද කියලා මම දන්නවා. මම කමටහන් වඩනවා. කමටහන් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඉඳගෙන සක්මන එදිනදා වැඩවල කමටහන් වාතාවක් ලිය හැටි දන්නවා. දිනචරියාව දන්න. දන්නේ නැත්නම් ඒක වැඩමුළු නායකත්වයේ චෝදනා පත්‍රයක් දාන්න නැත්නම් ලියලා දාන්න. ඊට අමතරව ඊට අමතරව අපි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් තමන් භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න ගැටලු අපි මේක ලියන එකට අපි කමඨාන් සුද්ධ කිරීම කියලා තමයි සිංහලෙන් කියන්නේ. ඒකෙදි මේ Nissan වනේ පළවෙනි වතාවට අපි පටන් ගත්තා සාමූහික කමඨාන් සුද්ධ කිරීම. ඔක්කොම එකට තියලා කමඨාන් සුද්ධ කිරීම කරනකොට ප්‍රශ්නේ කාගෙන් ආවත් උත්තරේ ඔක්කොටම ඇහෙනවා ප්‍රශ්නෙත් ඇහෙනවා. ඉතින් තව මීට අමතරව තව වැඩක් අපි මේකෙන් කරනවා ධර්ම සාකච්ඡාවක්. හැබැයි ධර්ම සාකච්ඡාවට අපි ගන්නේ අර කමටහන අදාළ කොටසයි කමටහන් වார்த்தාව මේ ලියන එකට අදාළ කොටසයි මෙතනදී හවස කරන ධර්මදේශනට අදාළ කොටස් මිස මේ ත්‍රිපිටක උගන්වන පාඩම් පන්තියක් නෙවෙයි මේක. ඒවට අපි ඉඩ තියන්නේ අපි ඉඩ දෙන්නේ අපිට අදාළ කොටස විතරයි. මයි කමටහන මෙහෙමයි, වාර්තා ලියමන මෙහෙමයි, බණ කියු ටික තේරෙන්නේ නැත්නම් මිසක ඉතින් අමතර ගියොත් අපේ પરමාර්ථයෙන් පිට යනවා. ඉතින් ඒ නිසා අපි මේ ටික මුලින්ම දැනගෙනයි පාරට බහින්නේ. එතකොට මේ කට්ටියත් එක්ක අපිට ගමනක් යන්න පුළුවන්. එහෙම නැතුව අනවශ්‍ය ප්‍රශ්න අහන්න આવොත් අපි ඒක ඉවත් කරලා දානවා. හැබැයි අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලනවා ඉවත් කර ප්‍රශ්න අදාළ එකනට කියලා දෙන්න ඇයි ඉවත් කරේ කියලා. නැත්තම් එහෙම අර ලියන එකට කෙනෙහිල්ලක් වෙනවා ලියන හැම ප්‍රශ්නකටම උත්තර දෙනවා. මේ මේ ප්‍රශ්න අහන්නේ ඇයි? ඒව අපිට අදාළ නැහැ. ওই වෙන වෙන තැන්වල ගිහිල්ලා භාවනා කරපුවා අහවල් ගුරුවරයා කියපුවා මේට එන්ඩිසල කරපු භාවනා එහෙම නැත්නම් අර මේ තියෙන මහායාන නිකායවල වල හරි වෙන කෙනෙක් කියන සූත්‍ර ගන්නෑ. ඉවර කරන්න බෑ. ඉතින් මේ ටික මම ඉතින් පටන් ගන්නකොට කියනවා. ඇයි මෙහෙම කියන්නේ? මෙහෙම නොකියුවොත් ඔය කට්ටිය එක එකනා කතා කරන්න පටන් ඒක තමයි ලැජ්ජම නැති දේ. අශික්ෂිතම දේ. එක්කෙනෙක්වත් එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහන්න යන්න එපා. තියෙනවා නම් ওই ප්‍රශ්න ටික විතර අපි බාරගන්න ඉලියලා දාන්න. එහෙම නැතුව අරයගෙන් මගෙන් අහන්න යන්න එපා. අහනකොට ආරයට මට උත්තර දෙන්න යන්නත් එපා. කරුණාකරලා කියන්නේ ඒක දාන්න කියලා වැඩමුළු නායකත්වයට. ඒ නැත්නම් මේ ප්‍රශ්න වලට. එහෙම නැත්නම් ඕගොල්ලෝ වෙනද මෙතෙන් ඇවිල්ලා ඉන්න දායකයයි දැන් භාවනා කරන්න ආපේකේ වෙනසක් නැහැ. ආපු වෙලාවේ ඉඳලා දායකෝ කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් කච් ගානවා. මෙහි ඉන්න මිනිස්සු කියනවා මේ මිනිසුන්ට සද්ද නොකර බඩ දාන්නේ ගන්න බැරිද කියලා. දැන් ඕගොල්ලෝමයි දාන්නේ උයන්නේ ඕගොල්ලෝමයි කච් කච් කරලා තරහ තරහ වෙන්නේ. ඒක නිසා අපි හිතනවා මේ ලැබෙන අවුරුද්ද එනකොට මෝල්ගෙඩි වංගෙඩි සද්ද අඩු වෙයි. කචුකුචු අඩු වෙයි. වලම්බින්ගම් පෙරලෙන ගතිය අඩු වෙයි. මොකද මේ උඩ වැඩක් යනවා. ඉතින් ඒකදී දාහන දෙන භාවනාත් කරන අපේ මේ නාරත් මහත්තයා කතා කරලා කිව්වා දායකයන්ට නීති දාන්න එපා. ඒගොල්ලෝ උනිර කතාවේ මේකේ ඉන්න උඩ ඉන්න කට්ටිය නීති කරක වෙන්න ඕන. ඒගොල්ලෝ මේකෙන් වැඩ ගන්න කට්ටිය දායකයෝ මේකට උදව් කරන කට්ටිය නිසා දායකයන්ට නීති දාන්න එපා. මම දායකයෙක් වශයෙන් උත් ඉඳලා තියෙනවා. අපි අවුරුද්දකට සැරයක් එන්නේ මෙතෙන් එකතු වෙන්න එකතු වුණාට පස්සේ පොඩි ළමයි දුවන එක කෑ ගහන එක අපිට වළක්වන්න බෑ කියන්න දෙන්න එපා. බෑ උඩ ඉන්න කට්ටිය දැන් අපි ඔක්කොම දෙගොල්ලම නිසා මම මේ කියන්නේ. භාවනා කරන්න ආපු කට්ටිය කණේ පොරොප්පයක් ගහගෙන හරි දඟලන්නේ නැතුව ඉන්න ඕනේ. අර දායකව හැසිරෙච්ච විදියට දැන් හැසිරෙන්න දෙන්නේ නැහැ. දැන් ඒවා හැසිරෙන්නේ යෝගාචරණ විදියට. ඒ මේ මේ තරහට නෙවෙයි කියන්නේ මේක තමයි ඔසවතබනවා කියන්නේ. මේක තමයි අපි තිබුණු தත්ත්වෙන් උසස් වෙනවා කියන්නේ. ඕනි කෙනෙක් කෑ ගහපද ප්‍රශ්නයක් නැහැ. අපි චෝදනාවක්වත් කරන්නේ අපි දායකයෝ නෙවෙයි අද. අපි දානේ බාර ගන්න පැත්තේ ඉන්නේ. ඉතින් ඒ ටික මම කියන්නේ හුඟක් වෙලාවට මේ වගේ කට්ටියගෙන් නිතර නිතර කතාවට යන්න ඉඩ තියෙයි. ඒක වළක්වන්න ඕනේ. ඒක වළක්වන්න ඕනේ. මේක වැළැක්වීම සඳහායි මම මේ ටිකක් කතා කරේ. ඉතින් අපිට තව තියෙනවා විනාඩි 45ක් 40ක් විතර කාලයක්. මම මල්කාන්තියෙන් ඉල්ලා හිටිනවා. දැනට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා සභාගත කරලා අපේ මේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරලා දෙන්නේ කියලා කරනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අද දිනට භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්න හතකුත් ඒ සම්බන්ධ වෙනත් කියන්නේ භාවනා අත්දැකීම් නෙවෙයි භාවනාවට සම්බන්ධ ප්‍රශ්න තුනකුත් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මම වැඩියෙන් කැමති සක්මන් භාවනාවටයි. පරයන්කයට දී ඇති කාලයෙන් මම ටිකක් සක්මනට යොදා ගන්නවා. මගේ අත් හිරිවැටි යනවා. නිදිමත වගේ ගතියක් එනවා. සිත පිට යන අවස්ථා තිබෙනවා. ඒ බව මට වැටහෙනවා. ඉක්මනට සිත සක්මනට යොදා ගන්නවා. මම පාදයේ පොළවේ ගැටෙන තැන විතරක් හිතට දැනෙනවා. ඒ දැනි දැනි මම සක්මන් කරනවා. මගේ හිත පිට යන හැම මොහොතකම සසරට වැටෙනවා නේද කියා බය හිතෙනවා. දානේ ගන්න යන මොහොතේ සක්මණින් යනවා. පොලිමේ නැවතුණු තැන හිටගෙනම හුස්ම ඉහළ පහළ යන හැටි බලා ඉන්නවා. නැවත පාදයේ ඔසවන විට සක්මණින් යනවා. මේ ක්‍රමය නිවැරදිද පහදා දෙන්න. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඉන්ටර්නෙට් වැඩසටහන් මම බලනවා. මේ සතිය කියා දුන් ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවා. ඔව් මේක ඇත්තට දායක පැත්තෙන් බැලුවොත් නම් සක්මනක් කරනවා කියන එක අහන්න ලැබෙන ලොකු සතුටක්. භාවනා කරන පැත්තෙන් බැලුවොත් දායකයෙක් පැත්තෙන් නෙවෙයි භාවනා පැත්තෙන් බැලුවොත් සක්ම භාවනාවට හිත ගියා නම් දුර ගමනක් යනවා. පරියංග භාවනාවෙන් කොච්චර හරි ගියත් වැටෙන්න ඉඩ තියෙනවා. වැටුණට පස්සේ හරි හිත පීඩාවක් එන අපරාධේ දාහර ගියා අද නැහැ කියලා. සක්මනේ වගේ මහා ලොකු දේවල් නැහැ. හැබැයි දුර ගමනක් යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම බලන්න මේ ලියුමට අදාළව මම මේ කියන්නේ හිත පිට ගියාට පස්සේ නැවත සක්මනට හිත ගත්තා. නැවත සක්මනට හිත ආවා. මෙන්න මේ ලකුණෙන් මෙන්න මේ නිමිත්තෙන් මම සක්මනට පිටගිය හිත ආවා කියලා දැනගත්තා කියලා නැවත පිටිගිය හිත නැවත එනේන වෙලාවේ මොකෙන්ද දැනගත්තේ නැවත කයට හිත ආවේ කියන එක සක්මණේ හිත ආවේ කියන එක අනිවාර්යම වාක්‍යයක් ලියන්න. එතකොට පිට යන හැම වෙලාවෙම නැවත ගන්නවා නැවත ගන්න හැම වෙලාවෙම වාක්‍යයක් ලියනවා. මෙන්න මේ ලකුණෙන් මම දන්නවා මගේ හිතේ තියෙන සක්මණේ කියලා. කියලා අර නැවත සක්මණට පිටගිය හිත නැවත සක්මණට එන හැම වෙලාවෙම අන්න ඒ ආපු බව සහතිකරන්න වාක්‍යයක් ලියන දන්නවනම් මේක එහෙමම පරියන්කයට දාන්න පුළුවන්. චක්මනේ අත්දැකීම පරියන්කයට දාන්න පුළුවන්. පරියන්කේදී පිට පිට ගිය හැම වෙලාවෙම බලන්න කලාතුරකින් හරි සක්මන තරම් නැති වුණාට කොහොමද දන්නේ නැවත හිත ඉඳගෙන ඉන්න ඉරියව්වට ආවා අරමුණට ආවා කියන එක සක්මනේ ඉගෙනගෙන පස්සේ පරියන්කට යොදවන්න කියලා මම මතක් කරනවා. දෙවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනික අයෙක්මි. භාවනා කරන විට එක නහස් කුවරයකින් ආස්වාස ගන්නා දැනේ. ප්‍රස්වාසය නොදැනි. ගරු ස්වාමින් වහන්සේගෙන් එසේ වන්නේ කුමක් නිසාදයි කරුණාවෙන් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවායි පතමි. ඒක වෙන්නේ ඇයි කියනකට වැඩිය ආස්වාස කරන කරන හැම එකක්ම වැටහෙනවනම් එක නාස්පුඩුවෙන් හරි දෙකෙන් හරි එච්චරයි. ප්‍රසවාසය වැටෙන්නේ කමක් නැහැ. හැබැයි බලන්න ගන්න ගන්න හැම ප්‍රසවාසය ආස්වාසයක්ම වැටෙනවද කියලා. එමනේ ලියලා තියෙන ආස්වාසය වැටෙනවා කියන ලියලා ගන්න ගන්න ආස්වාසේ වැටෙන්න බලන්න. එතකොට ඉබේම ඒ tempatu එනකොට ප්‍රසවාසයත් වැටෙයි. අනික් නාස් පුඩුවත් වැටෙයි. ඇයි කියලා අහන්න යන්න බෑ. එතකොට තව ඇවිස්සෙනවා. හරි ගියක දිගේ ඉදිරියට යන්න අරින්න. යනකොට යනකොට විස්තර ඔක්කොම වැටෙනවා. ඒ නිසා ආස්වාසේ හරි වැටෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කයේ හිත තියෙන. ඒක එනේන ආස්වාසේ මම සතියෙමයි බලන්නේ. පිට යන්න දෙන්නේ නැහැ කියලා බලන්න. ඒ වගේ එක දිගට ආස්වාසේ අත අත නෑර කොච්චර බලන්න පුළුවන්ද කියලා අන්නේ ටිකට සතුටු වෙලා ගියොත් ඇයි කියලා අහන වෙනුවට ප්‍රසවාසය තේරෙවි සමහර විටක අර නොදැනෙන නාස්පුඩුවක් තේරෙවි ඒව අපිට ලැබෙන අතිරේක ලාභය නිසා වැටෙන ආස්වාසිය දිගේ ඉදිරියට යන්න කියලා කියනවා ඊළඟ ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාව ලෙස ආනාපානය පුරුදු කරමි ටික වේලාවක් හුස්ම ගැන මෙනෙහි කරද්දී කෙලෙස් සිතුවිලි ගලා එයි. මේවායින් මගහැරී ආනාපාන සතිය ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතිමි. ඔබ වහන්සේට මේ භවය තුලදීම නිවන් අවබෝධ වෙත්තා. ඔය කියන්නේ ආනාපානය කරන වෙලාවේදී කෙලෙස් සිතුවිලි එනවා කියන තරම් තේරෙනවා නම් ඒක නා පිළිගන්නවා ආනාපානෙ ඉන්න වෙලාවේදී කෙලෙස් නැහැ කියලා. ඒකයි මේකේ ප්‍රධාන දේ. ඒක ලියන්න දන්නවනම් ඔයිට වෙඩි හරි ලස්සන රචනයක්. මෙච්චර කෙලස් තියෙන හිතවිලි ඇස්සේ ස්වාමීන් කෙලස් නැති ආනපන මෙච්චරක් දැක් ගන්න පුළුවන්. හුස්ම රැලි දෙකක් බලන්න පුළුවන්. තුනක් බලන්න පුළුවන්. හතරක් බලන්න පුළුවන් කියලා කෙලස් ගැන කතා කරන්න එපා. මෙච්චර තන්නේ ක්‍රම කෙලස් වල ගියපු හිත දැන් කෙලස් නැති හුස්ම එකක් ගන්න, දෙකක් ගන්න, තුනක් ගන්න, හතරක් ගන්න. අන්න ඒක වැඩි වෙනකොට ඉබේම කෙලස් නැති වෙනවා. ඉතින් දානෙට ආපු දානේ කණ්ඩායමකට මම කතා කරනකොට දැන් මේ කියන්නේ අවුරුදු 7-8කට ඉස්සෙල්ලා. ඒගොල්ලන් මම අහුව කවුද භාවනා කරන්න කියලා. එක්කෙනෙක්වත් භාවනා කරන්නයි නෑ. මේ අද තමයි මෙච්චර අපට දාන දායකයෝ නිසන්වනේ ශාලාවේ පිරලා ඉන්නවා දැක් ගන්න හැම ලොකු දෙයක්. ඉතින් කියනකොට මම අහුව කවුරක්වත් එක්කෙනෙක්වත් භාවනා කරලාද නෑ. ඉතින් එක එකනා කියනවා අයියා අයියෝ ඔයා කරනවනේ කියන්නකෝ කියන්නකෝ කියනවා. පිරිමි කට්ටිය ඔළුව පොළවේ ගහගෙන ඉන්නවා. කාන්තාව කුචු කුචු ගන්න. ඒක අම්මා කෙනෙක් කොහොම මම කරලා තියෙන්නේ. මං කෝ ඇති අන්තම් එකියක් අඩු ගන්න. නිසන්වන්ට මෙච්චර දාන දෙන්න වෙනවා. භාවනා කළද? අම්මට පුළුවන්ද? භාවනා කරන්නේ කොහොමද කියලා කට්ටියට කියන්නේ මොකද මං කිව්වොත් ගහන්නේ ඔබ වහන්සේගෙන් මොකද පැවිදි වෙලා ආරණ්‍යයට ලයින් ලොකු ආමුදු ඔබ වහන්සේට කරන්න අපට කරන්නේ කොහෙද අපිට අරක තියනවා මේක තියනවා කියලා කචපුචුනේ අරාම්ම කියනවා අනේ ස්වාමීන් වහන්සේ එහෙම කියලා දෙන්න මට දැනුවක් නැහැ මම එච්චර ලොකු භාවනාකාරයෙක් නෙවෙයි මං කිව්වා ඒක නෙවෙයි භාවනා කරනවා කියලා මොකද්ද කරන්න කියන්නේ ඔයා කියන්නේ ඔයයි කට්ටිය ආ නිදුරනේ මං එච්චර භාවනා කරන්නේ අපේ ගමේ පන්සලේ ආමුදුරෝ මට කිව්වා දවසකට එක හුස්මක් මලක් කිඹිනවා වාගේ එක හුස්මක් සිහියෙන් ගන්න කියලා. මම එදා ඉඳලා ස්වාමීන් වහන්සේ අඩු ගානේ එක හුස්මක් දවසකට මලක් කිඹිනවා වගේ ගන්නවා. ඔබ වහන්සේ නෙමෙයි අපිට කියලා දෙන ගමේ පන්සලේ ආමුදු. ඉච්චරයි මෙච්චර කුණු සංසාරේ එක මලක් කිඹිනවා වගේ එක හුස්මක් ගන්නවා. එතන කෙලස් නැහැ. අපි ඊට පස්සේ හිතන පරියංගයකට ඇවිල්ලා මොනවාක්වත් වැඩක් කරන්න නැතුව අතක් පිට අතක් තියාන සුදුරු තියන්නක ඉන්නකොට හුස්ම රැලි දෙක තුනක් ගන්න පුළුවන් නම් හතරක් පහක් ගන්න පුළුවන් නම් ඒක විතරක් කතා කරන්න. ඔය කුණු කතා කරන්න ගත්තොත් මාරපාක්ෂිකයි. ඔය ලියුමම ලියන්න මම මම ලියනනම් කියන්නේ අනේ ස්වාංශ මෙච්චර කුණු තියෙන හිතේ මට කෙලස් නැතුව හුස්ම දෙකක් ගන්න පුළුවන්. මම ඒ ගැන සතුටුයි. මම වග වෙන්නම් ස්වාමීන් වහන්සේ මම අනිදාසේ තුනක් ගන්නවා කියලා එච්චරයි. ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මාරයටත් බෑ, දෙවියන්ටත් බෑ, බ්‍රහ්මයන්ටත් බෑ. ආර්යයන් වහන්සේ නමකටත් බෑ, පුතත් ජනෙකුටත් බෑ. මේක දකිනකොට මාළයා නිකන් හොලොප් පොලොප් පොලොප් පොලොප් පොප් ගාලා hina වෙනවා. මේ මෝගේ වහලාට නැත්නම් මේ මොහිනියන්ද කොච්චර කියලා දුන්නත් කෙලස් ගැන ඉතර කතා කරන්නේ. මෙච්චර භාවනා කරද්දි කෙලස් ඉන්නවනේ අයියෝ. ඒක පැත්තකට දාලා කියන්නේ මෙච්චර කෙලස් තියෙදි මට හුස්ම දෙකක් ගන්න පුළුවන්. මම තුනක් ගන්න බලාපොරොත්තු. අන්න ඒකයි කමටන් වාර්තා කිරීමේ කලාව. ඒ චෝදනා පත්‍ර ලියන එකවත් එහෙම නැතුව මේ කණපින්දම් ගහන එකවත් සිංහලෙන් කියන චර්චුරු ගාන එක නෙවෙයි කියන්නේ වල්පල් කතා කරන එක කියන්නේ සම්පප්පලාප. මේකදී අර සුද්දෙක් කියන බුදුහාමුදුර පප්පප්පප්පප්ප ගාලු කියන්නේ සම්පප්පලාප. කච කච කියලා අපි සිංහලෙන් කියන්නේ. එනිසා හොඳ පැත්ත විතරක් වාර්තා කරන්න. එතකොට පුළුවන් උත්තරේ මොකද්ද? එහෙම ගන්න හුස්ම දෙකයි නම් ඒක තුනක් කරන්න උත්සාහ කරන තුන්වෙනි හුස්ම වෙනුවෙන් කෙලෙන්න තියෙන කෙලෙස් නැති වෙනවා. හතරක් ගන්න පුළුවන් නම් හතරවෙනි හුස්ම වෙනුවෙන් එන්න තියෙන කෙලෙස් නැති වෙනවා. එමෙිට එමෙිට එමෙිට එමෙිට මාලිකට මල් ලැබුණා වගේ හුස්ම බලන්න. ඇවිදිනකොට බලන්න කකුල තියෙන හැම වෙලාවෙම පියවර කීයක් කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන්. බත් කනකොට බලන්න පිඩු කීයක් කෙලෙස් වලට දෙන්න දෙන්නේ නැතුව බත් කන බව දැනගෙන බත් කන්න පුළුවන්. දත්ම දිනකොට බලන්න කී සැරයක් බුරුසුව මදිනකොට කෙලස් වලට ඉඳි නැතුව බුරුසුව මදින බව දැනගෙනවත් බුරුසු තත්ම දින්න පුළුවන්ද කියලා. ඒ වගේ මේ ටික කරනකොට ඉබේම කෙලස් යන්නේ ඇඟට නොදැනි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී බොහෝ වේලාවක් රැඳී සිටියත් සිත එකඟ කරගත අපහසුය. නමුත් වෙනත් භාවනාවකින් පසු වරහන් ඇතුලේ තියෙන අසුබ වැනි සිත සමාධිගත වූාට පසු පහසුවෙන් ආනාපාන සතියට පැමිණිය පැමිණිය හැක. මෙය දුර්වලතාවයයි. එනම් ඒ සඳහා සුදුසු අවවාදයක් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දෙපා නමස්කාර කර ඉල්ලා සිටිමි. එතකොට මේ ලියම ලියපෙකනා මේ ලියුමේ හැටියට අසුබ භාවනාවෙන් පස්සේ ආනාපානට ගියොත් හුස්ම රැලි කීයක් ආනපාන හුස්ම රැලි කීයක් සතියෙන් බලන්න පුළුවන්ද කියලා කියන්න කැමතියි. දීපෙකන කැමතිද අත උසන්. මෙන්න මෙතෙන් ආවොත්තර අපිට පොඩ්ඩක් අපිට අතුරු ප්‍රශ්න දෙක තුනකට උත්තර දෙන්න ඕනේ. මොකද ඒක උඟ දෙනකොට ආදර්ශයක් වෙන්න නිසා. හොඳයි. මගේ ප්‍රශ්නේ ලියුමෙලියලා තියෙන විදිහට අසු භාවනා කරලා හිත නිවුණාට පස්සේ ආනපාන හිත දානවා. දාපුවාම ආනපාන හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් Tamanda ආනපානේ සතිය පවත්වන්න පුළුවන්ද කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මට පැය කාලක් විතර වගේ ඒ සිහියේ පවත්වා ගන්න පුළුවන්. එතකොට මේ පැය කාලට ඉස්සෙල්ලා අසුබ භවනාව සඳහා පැය විනාඩි කීයක් පාවිච්චි වෙනවද? සාමාන්‍යයෙන් විනාඩි 20ක් 25ක් විතර. ඔව්. ඉතින් ඒක නිසා විනාඩි 20ක් 25ක් අසුබ භවනා කිරීමේ ආනිසංශයක් වශයෙන් විනාඩි 15ක් විතර සතිය පාත්තන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට එකඟ වෙමු. එකඟ වෙලා හැම කරන්න ඕනේ. කරනකොට කරනකොට බලන්න පුළුවන් නම් විනාඩි 15ක් පුළුවන් කියලා දැන් හිතාගෙන කියනවනේ. අනිත් දවස් හිතාගෙන 15 වෙනි විනාඩිය එනකොට මගේ හිත පිට යන්න ඉඩ තියෙනවා. මම පුළුවන් නම් 15මාරක් කරනවා. 16ක් කරනවා. 17ක් කරනවා කියලා ඒක වැඩි කරන වැඩි කර කර යනවා. එහෙම ගියාට පස්සේ අපිට තේරෙයි අර අසුභ භාවනා කිරීම නිසා හිත හැඩ ගැහිලා ආනපන දිගේ යනවා. පහු වෙනකොට අපිට අසුභ භාවනාව ඕනේ නම් අඩු කරන්නත් පුළුවන්. දැන් එහෙම කරන්න හොඳ නැහැ. දැන් කරන්න තියෙන්නේ මේකෙන් හිත හදාගෙන ආනපනට දාන්න. හැබැයි 15 වෙනි විනාඩිය වෙනකොට හිත පිට යන්න ඉඩ තිබේ කියලා ලෑස්ති වෙලා ගියොත් ඕක 16ක් කරගන්න අමාරු නෑ. 16ක් කරුවට පස්සේ තමයි 17 කරන්න යන්නේ. ටික ටික ටික ටික අල්ලගෙන යනවා. ඒ අතින් බලනකොට බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ මරණසති වගේ දේවල් පූර්ව කෘත්‍ය කියලා කියනවා. ආනාපාන වගේ එකට යන්න ඉස්සෙල්ලා මේ සකස් කරනවා. ඒවට කියනවා පුබ්බ නිමිත්ත නැත්නම් ඉරපායන් දිසලා අරුණ නගිනවා වගේ. ඒ නිසා මේ ක්‍රමය හොඳයි. හැබැයි අර 15 තව ටිකක් වැඩි කරගන්න උත්සාහ කරනවා. හැම වෙලාවෙම 15 කියන එක නෙමෙයි මම ඒක දන්නවා. නමුත් අපි දැනගන්න ඕනේ විනාඩි 15ක් විතර යනකොට දැන් මෙයා පිට යන්න හදනවා. ආන්න එකට ලෑස්තිලා ගියොත් ඔක තව ටිකක් වැඩි කරන්න යන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට කරන එක හොඳයි. මයික් එක ළඟට ආවටත් පිං. එහෙමයි සර්. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මම වසර 4ක පමණ සිට නිස්සරණ වනයේ භාවනාවලට සහභාගී වී ගෙදරදී දිනකට පැය දෙකක් පමණ දිනපතා භාවනා කරමි. මගේ පරයන්ක භාවනාවේ ආනාපානා සති භාවනාවේ ළඟකදී ලැබූ අත්දැකීම් ඔබ වහන්සේට ලියා දන්වමි. මාස 4ක <clears throat> පමණ සිට භාවනාවට වාඩි වී ස්වල්ප වේලාවකින් හුස්ම නොදෙනී යන අතර ස්පර්ශයන්ද නොදෙනී යයි. සිරුරට සිරුර පවතින බවක් නොදැනේ. ටික දිනක සිට ඉහළට ඇදී යන්නක් මින් දැනේ. සැහැල්ලු සැනසුම් බවක් අත්විඳිමි. වේදනාද වරින් වර ඇතිවන අතර දින කිහිපයක සිට ආලෝකද වරින් වර දිස්වේ. ඒවා මැදිහත් සිතින් විඳ ගනිමි. සාමාන්‍ය ජීවිතය වෙනස් වන බවක්ද දැනෙන අතර තනිව සිටීමට රුචියක් දැනෙන අතර සෑම දෙයක් ගැනම ඇල්ම අඩුවන බවක් හැඟේ. භාවනාවටම හිත ඇදෙන බවක් දැනේ. ඒ වෙනසට මම ඊට ප්‍රිය කරමි. ඊට ඉක්මනින් සසර ගමන නිමා කර ගැනීම මාගේ එකම අරමුණයි. අතිතුම් ස්වාමීන් වහන්ස මාගේ භාවනාව ඉදිරියටත් කරගෙන යාමට ඔබ වහන්සේකින් උපදෙස් බලාපොරොත්තු වෙමි. වැරදි ඇතොත් මාව නිවැරදි කරන සීක්වා. ඔබ වහන්සේ නිවනින් නිවේවා. අපි ඊයේ ගියා වාරිපුර සිරිසුමංගල පිරිවෙනට මේ වගේ දෙකක් විතර ලොකු ශාලා පිරිලා සෙනගෙ හිටියා. හිටියේ තුම්මුල්ලේ ධම්මකන්ද කියන හාමුදුරුවෝ මේ භාවනා කරව මහාචාර්ය ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් ඉස්සලා වැඩසටහන පටන් ගන්න ඉස්සලා පොඩි දේශනයක් කරලා කියනවා මම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් වශයෙන් ඉන්න වෙලාවේදී පුදුම වැඩ කොටසක් තිබ්බා. මම අයින් වුණා. දැම්මම අයින් වුණාට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ වැඩමුළු දෙක තුනකට ගියා. පුළු පුළුවන් විදිහට මම ගිහිල්ලා භාවනා කරා. මට වාසනාවක් හම්බුණා නිසන් වලට යන්න. නිසන් වනේ ගියාට පස්සේ අපි දවස් 10ක් භාවනා කරා. මගේ ජීවිතේ පළවෙනි වතාවට භාවනාව අල්ල යන බව තේරෙන පටන් ගත්තයි. මම ලොකු දේවල් ඉගෙනගෙන නැහැ. භාවනා ගැන එච්චර දන්නේත් නැහැ. හැබැයි මෙතෙක් කර භාවනා එකක්වත් ඔලුවට උඩින් ගියා මිසක් ඇල්ලලා ගියේ නැහැ. දිස්සන්නවදී ඇනේ වැදුනා, ඇවිලුනා, අල්ලගෙන යන්න පටන් ගත්තා කියලා. ඉතින් මේ විදිහට මේ ලියලා තියෙන එක තියෙන දැන් ආනපානෙ වැටහිලා තියෙනවා. ක්‍රමයෙන් ආනපානෙ ගෙවිලා යනවා. කයත් ගෙවිලා යනවා. සැහැල්ලුවක් ඇති වෙනවා. පිරිසක් එක්ක වැඩි ගැල ගැල්ල දෙන්න කැමතිත් නැහැ. විවේක වෙන්න කැමති. ඉතින් මේ කියන්නේ මේක නිකන් කොහෙදෝ අල්ලලා යනවා. මොකද Tamanට තේරෙනවා මේක හොඳ දෙයක් කියලා. ඉතින් අන්න ඒකට ඉක්මන් වෙන්න යන්න එපා. ඉක්මන් භවයේදී නිවන් ලබන කියලා ඕවම බයිලා වොන්නේ නැහැ. ඕ කොහොම ඇරයන්. ඕක වට ගන්න නැතුව ගෙනියන එක විතරයි තියෙන්නේ. හදිස්සි වෙන්න ගියොත් කොරස් කටේවත් අත දාන්න බෑ. මෙතෙක්කල් කක්කාවෙම හිටපු කෙනා දැන් නානකොට මට සන්ලයිට් නෙවෙයි මට ලක්ෂෝණයි කියලා ඉල්ලන්න ඕනේ නැහැ. සන්ලයිට් ලක්ෂ නැතුව හරි කමන්නේ උඹ නාමු. ඉතින් මේක අල්ලගත්ත ගමන් පුදුම කුලප්පුවක් එනවා. මේ අල්ලපු ගෙදෙට්ට ඉස්සලා නිවන් දකින්න. පව් අප්පා. ඒ නිසා ඕනෑමට වැඩිය කලබල වෙන්න එපා. මම එනම් සත්ත පහක නිවන ගැන බලාපොරොත්තු වෙන්නේ. මම කරු පව් ටික දන්න නිසා මේ නිස්සාරණවනේ ඉන්න හමුනොත් එච්චර. එయ్యර ගියොත් මොනෝ කරයිද කියලා මට විශ්වාස නැහැ. මොකද මන් දන්නවා මේ අකාණන් සත්ත පහකට විශ්වාස කරන්න බෑ. ඔය කට්ටියට කලබල වෙලා නිවන් දකින්න උනාට මම නම් කලාව මොනවද අදහසක්වත් නැහැ. උඹ උඹ පරිස්සම් වෙන් ඔච්චරයි කියන්නේ. අපි ඉන්න තත්ත්වයට එක්ක බලනකොට මේ වගේ තැනක ඉන්න හම්බුණා ලොකු දෙයක්. එච්චරයි මට කියන්නේ. ඉක්මන් කරන්න යන්න එපා. ඉක්මන් කරන්න ගිහිල්ලා තමයි ඉක්මන් කරන්න යන්නේගේ දෝතේ මම කියන්නේ. ඉක්මන් කරනවායි කියලා කියන්නේ ඕගොල්ලෝ ඔක්කොටම කියාපාන මම භාවනා කරනවා කියලා. විනාසයි. භාවනා කරන බව කියාපාන්න ගත්තොත් ඊට වැඩිය කලබලයක් නැහැ ජීවිතේ. කද්දාකවත් අඟවන්න තියන්න එපා. පාටවත් අඟවන්න යන්න එපා. අඟවන්න ගියොත් අඟ ඉස්සෙනවා. අං එනවා. අං අකුලගෙන භාවනා කරන්නේ නැති කෙනෙක් වගේ කාටවත් නොකිය ওই පැය දෙක දිගට කරගෙන යන්න. ඒක වට ගන්න එපා. එතකොට එයා ගැම්ම ගනි. හදිසි වෙන එක විතරයි මම මේ විචින කරන අනිත් තේරම හොඳයි. ඕකත් නැතුව කියාපාන්නෙත් නැතුව හදිස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැතුව අනේ මේ බුද්ධ ශාසනය අවුරුදු 2600 ගියාට පස්සේ හම්බෙච්ච මේ අවස්ථාවේ අපිට යන්නම් මේක අවුලව ගන්න හම්බුණා. ඒක ලොකු දෙයක් කියලා ඕක දිගට පවත්වන්න උත්සාහ කරන්න. එතකොට ධර්මයේ විශ්ින් ඉතුටි කරලා දෙයි. අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාවේදී ආස්වාසය ප්‍රස්වාසය විනාඩි 5ක් පමණ හොඳින් මෙනෙහි කරමින් සිටින විට ශාරීරික වේදනා වශයෙන් කොන්දේ හා පිටේ අඩු වැඩි වෙමින් පවතින අතර එම ස්ථාන අරමුණු කරගෙන වේදනාව අනිත්‍ය වශයෙන් වඩමින් නැවත කමඨහනට සිත යොමු කළත් නැවත නැවතත් වේදනාව දැනේ. අනුකම්පාවෙන් මෙයට පිළිතුරක් ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එතකොට ඒ කොන්ද වේදනා පිටි වේදනා තියෙනකොට ඒ වේදනාව දැනෙනවා කියලා කියන්නේ සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක් සතියට කරදරයක්ද කියලා මං ආතයි එළියපෙකනා කතා කරන්න කැමතිලා. වේදනාව දැනෙනවා කියලා කියන්නේ සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක් කරදරයක්ද කියලා. කැමතිද මේ ලියපෙකනාට උසන් එන් ඉස්සරහට එන්න. ඔව් මගේ ප්‍රශ්නේ මේ ලියවිලියලා තියෙනවා භාවනා කරගෙන යනකොට කොන්දේ අමාරු කුක්ලේ අමාරු පිටේ අමාරු වෙනවා ඒක මේ අනිත්‍යයි කියලා මම අයින් කරන්න හදනවා යන්නේ මොකද කරන්න කියලා මං අහන ඔය වෙනකොට ප්‍රශ්නයක් ඇඟේ මේ වෙලාවේ මෙතන වේදනාවක් තියෙනවා කියලා දැනගන්න එක සතිය තියෙන බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක් කරදරයක් කෙනෙහිල්ලද සතිය තියෙන බව දැනෙනවා ඉතින් ඒවනම් අයින් කරන්න හදන්නේ මොකටද ටිකක් වෙලා ගියන් පස්සේ ආයෙ මට වේදනාව එනවා ටික කළා ගියාට පස්සේ ආයෙන වේදනාව. වේදනාව තියෙනකොට විතරයි සතිය තියෙන්නේ. වේදනාවක් නැති වෙච්ච ගම හිත පිට ගියා. ඒ නිසා බලාපොරොත්තු යන්න වේදනාව තියෙන හැම වෙලාවෙම සතිය තියෙනවා. අනේ වේදනාව වරින් වරින් එපා එන්න අනේ එහෙමනේ අනේ යන්න එපා එන්න කියලා කිව්වම සතිය තියෙන බවට එකම ලකුණ තමයි වේදනාව. කවදා හරි හිතන්න වේදනාව එනකොට සතුටක් ආවොත් භාවනා කරන වෙලාවනේ බත් කනකොට බස් එක යනකොට ඌකට පත්තු බඳින්න දඟනවට වැඩිය අනේ මේ වේදනාව මෙතනම තියෙන බව දැන් දන්නේ සතිය තියෙන නිසානේ කියලා. සතිය තියෙන බවට ලකුණක් කරගත්තොත් ඊට පස්සේ ඉතින් පැමිණි දුක් පැණි රහයි තමයි. අහලා තියෙනද පැමිණි දුක් පැණි රහයි කියලා. අහලා නැත්නම් අහගන්න. ඊ ඔය වගේ කෙල්ලෙක් ගත්තා ඉස්සරහට මං වාරිය පොළේ ටිකක් සුදුයි කෙල්ල. පතුරු වෙනකන් පතුරු ගැහුවා. යන්න දුන්නේ ගනින් මයික් එක ගනින් වාඩි වෙ කියලා බැදලා ඇදලා ඇදලා මට ඉඳපු ගමන් ඒ වගේ කට්ටියට එක්කෙනෙකුට විතර ප්‍රේම කරන්න හිතන ඔක්කොටම කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මං ඇහුවා දැන් ওই කොන්දේ අමාරු තියෙනකොට දැන් ওই පිටේ අමාරු තියෙනකොට ඔතනම ළඟ ඉන්න කෙනෙක් කියනවා අනේ මට සද්ද නිසා හිත පිට ගියයි කියලා. දැන් මේ කෙනාට සද්ද නිසා හිත පිට යන්නේ නැහැ එයාට වේදනාව විතරයි. තව කෙනෙක් කියනවා අනේ ඒ ශාලාවේ මං හිටියේ මට නම් හිත පිට යන්නේ වේදන හිතවිලි වලට කියලා. එතකොට මේ සද්ද තියෙනවා හිතවිලි තියෙනවා වේදනා තියෙනවා අපේ හිත ඔක්කොම අල්ලන්නේ නැහැ. එකක් අල්ලනවා. අන්න ඒකෙන් තමයි මිනිහා කවුද කියලා අල්ලන්න පුළුවන්. අපි කවුද කියලා තේරෙන්නේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්නෙන් තමයි. මතුවෙන අතුරු අතුරු ආන්තරාවෙන් තමයි. ඒකට අනිච්චං අනිච්චං කියලා වෙන් කරන්න ගියාම අනිච්චං කියලා කියන්නේ තුනොදකින් කියන එකම තමයි. ද්වේෂය. එහෙම අනිත්‍ය බුදුහමරෝ කියලා දීලා නැහැ. ඒ නිසා කියන්නේ වේදනාව ආවා. ඒ වේදනාව එනකොටම එතන තියෙන වේදනාව කියලා මම දන්නවා. අනේ ඒකත් ජයසිරි මංගල උඹ හිටපන් උඹ හිටියොත් විතරයි වේදනාව තියෙනොත් විතරයි සතිය තියෙන කියලා බලන්න හිටියොත් තීරේවි මේ මණ්ඩපේට සද්දත් තිබිලා තියෙනවා හිතවිලිත් තිබිලා තියෙනවා වේදනත් තිබිලා තියෙනවා මම අල්ලන්නේ වේදනාව විතරයි ඒක තමයි මගේ ස්වභාවික ලක්ෂණය එතකොට මම කවුද කියලා අහුවෙනවා ඒ නිසා වේදනාවට අයින් කරන්න එපා නැවතත් එන්නේ වේදනාවද බලන්න නැවතත් එන්නේ වේදනාවද බලන්න හිතවිල්ලද සද්දයද කියලා අපි අහුවන අල්ලන දේ අපිට ආවේනික දෙයක් එහෙම නැත්නම් අපේ ජම්මාන්තරගත දෙයක් ඒක දැනගත්තා නම් එච්චර වාසනාවක් මුළු ජීවිතේම අපිට ලැබිලා නැහැ. මේ බුද්ධ ශාසනය අපිට ලැබිලා තියෙන්නේ අපි සංසාරයට බැඳෙන ප්‍රධාන කොක්ක. අපිට එන කෙනහිලි. අපිට එන කරදරේ මොකද්ද කියලා දැනගන්නයි. දැනගන්නකොට අනිච්ච දුක්ඛ අනත්තම් කියන්න ගත්තොත් නැද්ද කියන ඔබතන දොමකින් කියනවා. ඉතින් අර දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අනිත් දවසේ වේදනාවට ලෑස්ති වෙලා යන්න. ඔබ වරෙන් එන වෙලාවේ මම දන්නවා අසවල් තන අසවල් ප්‍රමාණය අච්චර වේදනාවක් තියෙනවා. ඒකවල නිකන් බලන්න සද්ද වලට කරදර වෙනවද කියලා හිත නැහැ. හිතිවිලි වලට කරදර වෙනවද කියලා හිත නැහැ. හිතිවිලි නැතිකම නෙවෙයි. සද්ද නැතිකම තියෙන්නේ. මගේ හිත කෙනේ පැටලෙන්නේ, ඇවිලෙන්නේ හිත වේදනාවත් එක්ක විතරයි. අන්න ඒක දැනගන්න ලැබෙන එකනේ බුදුන් හරියට ආසේ අංශේ ඥාණයෙන් කිව්වා වගේ මගේ චරිතය කියලා දෙනවා. ඒකට අනිච්චං කියලා දානවා කියන්නේම ඒක අර එපා වාහයට හොදි බෙදනවා වගේ කියලා අහලා තියෙනවා. අහලා තියෙනවා. කොහොමද එපා වයට හොදි බෙදන්නේ? ඇත්තටම හරි තියනවද? හාලා විතරයි තින් තීරුව දන්නේ. ආ ඒ කියන්නේ වාහි කෙනෙක් ඉන්නවද? වාහි මේ ඇවිල්ලා නැහැ නේද? එහෙනම් කමන්නේ. ඉතින් එපා වාහි වෙලා තියෙන වෙන වාහි ගැනක් කරන හිත ගියාම තමයි. ඉතින් මේ එපා වාහි ඉන්නකොට gedara හරි කරදරයි ගෑන්නේ. කොහොම හරි බලන්න පිට කරන්න මොකද අනික් වාහි ගින්න ගන්න පුළුවන්නේ. ඉතින් ඒ මිනිහා වත් ගන්න ආපුවාම ඔන්න මෙන්න හොදි කියනවලු මුට්ටියේ ඉඳලා අර මිනිහා ගාවට යනකම් වක් කරනකොට මග දිග කියලා ඇඟටත් වැටෙනවා. ඉතින් මිනිහා දන්නවා දැන් මේ හොදි විදන්නේ කාටද කියලා. මේ අතරුකුල් කරලා හොදි ටික හෙල්ලෙන්නේ නැති වෙන කියලා දන්නව නෙවෙයි. ගත්ත හැන්දෙන් ආ කියලා දැම්මා. ඉතින් හොදි බෙදනකොට අර මිනිහාගෙන්ගෙත් එක වැටලා ඒ වගේ වේදනාවට එහෙම නරකයි සලකන්නේ. එපාවහයට වගේ සලකන්න නරකයි. වේදනාව කියන්නේ ඔබ ආවතන දන්නවා මං සතියේ තියෙන බව දන්නවා. ඔබ එන නිසා වේදනාව නිසා හිතවිලි එන්නේ සද්දෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ බව දැනගෙන මේ තියෙන වේදනාවත් එක්ක ඉන්නවා. නැති වෙන්න හිතන්න එපා. නැති වෙන්නේ නැහැ. ඉතින් ආ හේතුවක් ආතු ආවනම් හේතු නැති එකක් තියෙනවා. මම අනිච්චන් දුක්ඛං කතාවක් නැහැ වේදනාව කියලා දැනගන්නවා. ඒකල ඒක දිහා බලන්න සතිය තියෙන බවට හොරෙන් හොරෙන් බලනවා වේදනාව තියේදී ඉඳගෙන ඉන්න බව දන්නවද? ඉඳලා හිටලා හුස්මක් අල්ලන්න පුළුවන්ද? يعني හුස්ම මෙහෙම ඒකට දාලා තියෙනවා. වේදනාව තියෙනවායි කියලා ඒ වෙලාවේ හුස්ම නැහැ කියලා හිතනවා හුස්ම ඇත්තටම තියෙනවා. ඉතින් ඒ තියෙන එක පොඩ්ඩක් බැලුවහම මොකද වෙන්නේ? වේදනාව බලන ගමන් බලනවා හිතවිල්ල සමාවෙන්න හුස්මක් බලන්න පුළුවන් කියලා. එතකොට මොකද වෙන්නේ? අර වේදනාව වර්ධනේ කඩලා යනවා. වේදනාව වර්ධනේ කඩලා ගිහලා හිත එකපාරට හුස්මට ගිහලා ආපහු එන. එනකොට ආය වේදනාව වැඩි වෙනවා. ආයසරයක් බලනවා හිතවිල්ලක් මේ හුස්ම තියනවා නැත්නම් ඉඳගෙන ඉන්නවා කියලා. ආන්න එහෙම බලනකොට පේනවා හුස්ම නැතිකම නෙවෙයි තියෙන්නේ මගේ හිත හුස්මට වැඩි යන්නේ කොහටද? ඒ මොකද කඩප්පුලිකම නොකෑමනාකම දහබදුරා ගතිය මෙච්චර ලස්සන ආනාපානයක් තියේදී ඵලයන් කිව්වත් යන්නේ වේදනාවක්. ඒකල සරබලදරිය දෙයන්න අදිනවා අයියෝ දෙයනේ මට වේදනාවක් නැති කරලා දෙන්න. මේ හිතවිලි තියේදී වේදනාව තියේදී සද්ද තියේදී වේදනාව දිගේ යන්නෙම මගේම කඩප්පුලි හිත. ඔක දැක්කනම් ඇති. ඔක දැක්කනම් මුළු වැඩමුළුවම සාර්ථකයි. වැඩ මුලියම සාර්ථක තියෙන්නේ දේවල් වලින් නරකම කුණුහරුපේ තමයි අපේ හිත අල්ලන්නේ. වැඩියෙන්ම ඉද්දෙන කුප්පන කෙලෙස් ඇති වෙන දේ අල්ලලා කියන බලන්නකෝ මගේ හිත කෙලෙස් වලට යනවා කිය. නෑ එතකොට කියන්නේ මේ ආනපන්න ඕන නම් තියෙනවා, හිතවිලි තියෙනවා, වේදනා තියෙනවා, සද්ද තියෙනවා මොකද උඹ වේදනාව විතරක් අල්ලන්නේ. මොකද ඒකෙන් තමයි වැඩියෙන්ම කුප්පන ගතිය තියෙන්නේ. ඉතින් ඒ තොරතුරු රාශියෙම එන්න නම් වේදනාව දිහා බලන්න නැති කරන අදහසින් නෙවෙයි. මගේ හිතේ තියෙන වේදනාව ඒකත් මේ හිතාගත්ත වේදනාවක් නෙවෙයි ඇත්ත අස්පනා අපිට තියෙන වේදනාව කියලා බැලුවොත් අපිට තේරෙනවා මේක අයින් කරලා කොහෙද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ වේදනාව අයින් කරලා කොහෙද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ අපි වතුර ඉල්ලුවොත් කාගේ හරි මේ වතුර ටිකක් දෙන්න මට තෙත ගතිය නැතිව කියලා පුළුවන් වෙයිද කරන්නේ වතුර ටිකක් කිල්ලුවොත් මේ තෙත ගතිය නැති වතුර ටිකක් දෙන්න කියලා වතුර කියන්නේ තෙත ගතිය තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඕක තමයි ඒ නිසා ටික ටික ටික ටික අල්ලගෙන යන්න මොකද කියන්නේ තේරුණාද තේරිච්ච කියුමකට මයික් එකට කතා කරනකොට මයික් එක පස්සේ ගහගෙන හරියන්නේ නැහැ. මොකද මොකද්ද තේරෙන්නේ? වේදනාව එනකොට අනිත්‍යය කියලා බලන්නේ නැතුව වේදනාව ඉන්න කියලා කියන්නේ. වේදනාව තියෙන්නේ සතිය නිසායි. අනිත්‍ය කියන්නේ ද්වේෂය. කදාකත් අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ එපා වහයට හොරි බෙදනවා හොදි බෙදනවා කියන එක මතක තියාගන්න. ඒකල බලන්නේ එහෙම එනවා මගේ හිතේ එනවා වේදනාව මම්ම අල්ලලා ඒක එපයි කියනවා. ඒ ඔක්කොම එපා. පුළුවන් නම් වේදනාව තියා සාදරෙන් බලන්න නැත්නම් වේදනාව හරහා එක හුස්මක් බලන්න. එතකොට හරි සෙල්ලක්කාරයි මේ ගමන. හරි සෙල්ලක්කාරයි. එතකොට ගඟ දිගේ ඉහළට පීනන්නේ. මේ ගඟ දිගේ යන රැල්ල දිගේ යනව නෙවෙයි. හොඳයි. එරුවන් තරණයි. වේදනාව නැවත නැවත පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය නාහිමියන් වහන්සේ අද උදේ 4ට මා භාවනා ශාලාවට ගොස් බුද්ධ වන්දනාවෙන් පසු ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. ටික වේලාවකින්ම හුස්ම රැල්ල තුනු වී සිත කය නොදැනෙන තත්වයටපත් විය. මා ඒ බව දන්නේ මා ඉන් මිදී නැවත ආනාපානයට පත්වන විටදීය. මෙම සිදුවීම නැවත නැවතත් සිදුවිය. හුස්ම රැලි දෙක තුනකින් දෙක තුනක් ගන්නා විටදීම කිසිත් නොමැති තැනකට පත්වීම. උදේ 6ට ස්වාමිනාංශේ සිල් සමාදන් කරවීමට සූදානම් වන විටත් මා සිත කය නොදෙනෙන තැනටපත් වී සිටි අතර ළඟ සිටි කෙනෙක් මායින් අවදි කළ විටයි ස්වාමින් වහන්සේ පැමිණ ඇති බව දැනගත්තේ. මෙම කරුණ ඔබ වහන්සේ වෙත වාර්තා කිරීමට අදහස් කළෙමි. නැවත 8:15 සිට 9:15 දක්වා මා පරයන්ක භාවනාවේ යෙදුන අතර ආනාපානයට අවධානය යොමු කරමින් සිටි අවස්ථාවේ මගේ පිටෙහි දකුණු පසින් ඉතාමත් තද වේදනාවක් ඇති වුණා. මීට පෙර අවස්ථාවකදී ඔබ වහන්සේ උපතිස් දුන් පරිදි මගේ සිත වේදනාව ඇති තැනටම තබාගෙන වේදනාව මෙනෙහි කරමින් සිටින විට ක්‍රමයෙන් ඒ තුනී වී ගියා. ඉන්පසු එතන ඇති මස් පිඩු තරංගයකට මෙන් දඟලන්නට වුණා. මීට පෙර නිසරණ වණී පැවති භාවනා වැඩමුළු දෙකකදීමත් ඒ වේදනා දුන් තැනම හුස්ම රැල්ලට අවධානය යොමාගෙන සිටිනා විට ඇති වුණා. මා නිවසේදී දිනපතා උදේ හවස මෙම භාවනා ආසනයේම ඉඳගෙන ආනාපාන සති භාවනාවේ යෙදුණත් කිසිම දිනක එසේ වේදනාවට පත්වන්නේ නැහැ. මෙම කරුණද ඔබ වහන්සේ වෙත වාර්තා කිරීමට අදහස් කළ අතර මාගේ භාවනාව ඉදිරි දියුණුවට සුදුසු උපදෙස් ඇත්තේ නම් මා වෙත කරුණාවෙන් එය ලබා දෙනමින් ඊට ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. කෙනෙක් අනියන් සාදු කියන්නේත් නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන සාදු කියන්නේ. ඒ කියන්නේ කාටවත් අර ලියුමේ මුල් අඩිය තියෙනා වගේ නිින්ද ගිහිල්ලා වගේ මට පේන. දැන් මේ ලියුපේකනත් වෙලා තියෙනවට මම මේ අහන්නේ මොනක්වත් නොදැන්න නිින්දක් තියෙනවා ආනපාන තියෙනවා වේදනාව තියෙනවා. මේ තුනෙන් වඩා හොඳ දේ මොනවත් නොදැන එකද ආනාපානෙ දැන එකද වේදනාව දැන එකද කියලා මම මේ ලියුපෙකනයි අහන්න කැමතියි. කැමතිද අත උසන්. ලියුපෙකන කැමතිද මේ ඉදිරියට එන්න. මගේ ප්‍රශ්නේ වාර්තාවේ සඳහන් වෙනවා මොනවාක්වත් නොදැනෙන අවස්ථා. වාර්තාවේ සඳහන් වෙනවා නොදැනීමෙන් ආනාපානට එන අවස්ථා. වාර්තාවේ සඳහන් වෙනවා වේදනාව දැනෙන අවස්ථා. එසා තමන්ගේ බිනුම් දණ්ඩෙන් බලනකොට මේ තුනෙන් වඩාම භාවනා හොඳම වෙලාව තියෙන්නේ නොදැනෙන අවස්ථාවේද ආනපන දැනෙන වෙලාවේද වේදනාව දැනෙන වෙලාවේද කියලා අහුවොත් මොකද්ද උත්තරේ කියන්නේ? වේදනාව දැනෙන වෙලාවේ කියලා. ඒව නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. දිගට වේදනාව දැනෙන හොඳම කියලා බලන්න යන්නේ තියෙන්නේ. දැන් අර කතා කරපු එකක් කියන්නේ වේදනාව දැනෙනවා හොඳටම තියෙනවා සතිය කියලා. දැන් මේ අපේ හිතේ තියෙනවා නොදැනෙන එක හොඳයි එක්කෝ ආනපන දැනෙන එක හොඳයි නැත්නම් වේදනාව දැනෙන එක හොඳයි. ඉතින් මේ රුචි අරුචිකම් තියෙනකන් නඩු. රුචි අරුචිකම් තියෙනකන් චෝදනා පත්‍රය. ඔය තුනම එකයි කියපු දවසේ ඔන්න රහත්. මොනක්වත්ම දැනෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ දැනෙනවා. නැත්නම් මූල කර්මස්ථාන බාධාව දැනෙනවා. ඔය තුනෙන් එකකත් එකටවත් චෝදනා නැහැ. කරබන් හිටියන ඔන්න කියන ආර්ය භාවයටපත් වෙනවා කියලා. තේරිලි බේරිලි මොකුත් නැහැ. ඔය එකක්වත් මගේ දරුවෝ නෙවෙයි. කියලා ආපු කට්ටිය නෙවෙයි. මේවට මොකට එන්න අඩු. මේකේ මොකටද එකට කැමති වෙන්නේ? ඔක්කොම එකයි. එතෙන්ට එනකම් බලන්න රචනෙ ලියලා මේකෙන් කෝකටද මං කැමති කෝකටද අකමැති. කැමැති අකමැති නැත්තම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ප්‍රශ්නයක් එන්නේ මේ නිකන් හම්බ වෙන දේවල් වල තෝරන්න යෑම නිසා. මේක හොඳයි මේක නරකයි කියලා. ඒක තමයි අපි අධ්‍යාපනය කියලා කරලා තියෙන්නේ. ඒක තමයි මේ අපි 6 4 දන්නවයි කියලා පොළට ගියාට පස්සේ තෝරන. මේ මහිර පළමෙන් දැද්දී අපි ළඟ තිබුණ අඹ කඩයක්. ඉතින් කොල්ලෝ ගිහිල්ලා අඹ කඩනවා. කොරෙමුත් කඩලා කනවා. ඒකේ කඩේ විකුණන්න තියෙනවා. ඉතින් හැම gediyeම මිරිකන හින්දා එක gediyක කොලයක් ඔතලා ඔබන gediy කියලා ලියලා තියෙනවා. ඒක ඔබල බලලා අනිත් එක ගන්නවා. දැන් හැම එකම ඔබනවනේ. ඉතින් මේ මුදලාලිගේ දුවක් හිටියා දුවට දුවට දැපු නම තමයි ඔබන ගෙඩිය. ඉතින් අපි ෆාම් එක ළඟ යනකොට කියනවා අන්න ඔබන ගෙඩිය යනවා කිය. හැම ගෙඩියම ඔබන්න ගියාම අමාරුයි. <laughs> මුදලාලිගේ මේ ඇඟිල්ල දාන කුණු වෙනවනේ ඔබන ගෙඩිය කියලා වෙනම සායක් වගේ එකක් අඳලා හැම ගෙඩියට කොළ කෑල්ලක ඒක ලියලා තියෙනවා ඔබන ගෙඩිය කියලා. මේ තේරිල්ල නැතුව අඹ නම් අඹ ඔක අරම්පලයන්කෝ. දැන් මේක නෑ වේදනාව හොඳයි කියලා නැත්නම් මොකුත් නැති එක හොඳයි කියලා නැත්නම් ආනපන හොඳයි කියලා. ඒක අපේ හිතේ තියෙන වලත්තුකම. කඩප්පුලි ගතිය. ඕක තියෙනකන් නඩු. දුන්න දෙයක් කා කපුවා, තෝපන රැකගම් කපුවා කියලා අපේ අම්මා අපට කියලා තියෙනවා. නිකන් දෙන දේවල් වල හරගොන්ගේ අං බලන්න යන්න එපා. ඕක ගණින් කරබනේ හිටපන්. මොකද කියන්නේ? එච්චර තමයි. එච්චරයි තියෙන්නේ මෙතන 3 වෙනි 50ක් 60ක් තියෙනවා જાතියෝකේ. ආනපානේ හිස්තනයි වේදනාවයි නෙමෙයි ගොඩක් જાතිනේ හැම එකෙම එන්නේ එනවත් එක්කම මේකට නමක් වටනවා මේක හොඳයි මේක නරකයි කියලා. එතනම ප්‍රශ්නයක්. මේ එකක්වත් මං ඉල්ලලා නෙවෙයි තියෙන්නේ. ආනාපානං කිතගේ ඉල්ලපු දෙය කියලා. නමුත් මේ එනකොට බලාගෙන ඉන්න ඕක දිහා ඇස් නැති කෙනෙක් වගේ. ඕක විඳින්න මට වේදනාවක් දැනෙන්නේ නැති කෙනෙක් වගේ මුතයක් නැති කෙනෙක් වගේ ඕන දෙයක් කරලා බලයන් මම රුචි අරුචිත් නැහැ චෝදනත් නැහැ ඔය බලන්නේ. බකන් නිලා නිනවා කියන්නේ. ඔය බලන්නේ. ආ නිදාට තේරෙව එකටවත් බෑ අපිට අපිව නපුරක් කරන්න අපි තීරුවේ නැත්තම්. තෝරනකොටම ඒකේ නපුර අපට එනවා. ඒ නිසා මේවා දිහා බලන්න පුරුදු වෙන්න. මේවට නම් කරන්න යන්නේ නැත්නම් වඩා හොඳයි. තෝරන්න බේරන්න නැතුව බලන්න පුළුවන් හරිය බලන්න තෝරන්න බේරන්න නැති කිසිම දෙයකින් ජීවිතේ කවදාකවත් දුකක් ඇවිල්ලා නැහැ. අපි දුකට ඇවිල්ලා තියෙන්නේ හොඳයි කියලා තෝරපු දෙයින් පමණයි. බුදුහාමුදුර කියලා තියෙනවා පෙමතෝ ජාති සෝකෝ. යමකට ප්‍රේම කළා නම් එතනින් තමයි සෝකේ එන්නේ. තණ්හාය ජාති සෝකෝ. තණ්හ යමක් හොඳයි කියලා කරන එතනින් තමයි දුකේ. ඒ කියන්නේ අපි ඉල්ලගෙන කන දුකක් තියෙන්නේ. එන දේ දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ප්‍රේම කරන්නෙත් නැතුව තණ්හා කරන්නෙත් නැතුව ඌව එන්නේ යන්න. ඊගො යනවා. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාට තියෙන ප්‍රශ්නය නිදිමතයි. නිවසේදී පවා භාවනා කරන විට නිතර නිතර නිදිමත ගතිය දැනේ. කොයිතරම් උත්සාහ කරත් වීරය පැවැත්වියත් නිදිමත ගතිය ඉස්මතු වේ. කරුණාකර මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා පිළිතුරක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය කියන්නේ ඔය නිදිමතේ ඉන්නේ සක්මන් කරනකොටද එදිනදා වැඩ කරනකොටද ඉඳගෙන ඉන්නකොටද කියලාවත් වෙනවනම් අපිට ලේසි ප්‍රශ්නට යන්න. ඒක නැත්තම් මේ පසුබිම දෙන්නේ නැතුව නඩුවට අදාළ තොරතුරු දෙන්නේ නැතුව හරි අමාරු විනිශ්චයකට ගන්න. ඒ නිසා මේ එන්නේ නිදිමත ඉඳගෙන ඉන්නකොටද සක්මන් කරනකොටද එදිනදා වැඩ කරනකොටද කියන එක කියන්න කැමතියි. එහෙම නැත්නම් අනිත් දවසේ කරුණා කරලා මේකයි අරමුණ මේකයි භාවනා එතකොටයි එන්නේ කියලා විස්තර දෙන්න. එහෙම නැත්නම් මේ නිදිමත නිදිමතව නම් භාවනාව වතුරේකට බහලා ඉන්නව. ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි ඒක. නැත්තම් shower එකක් යට ඉන්න. ඉවරයි. ඒ නිසා ලියනකොට අදාළව ලියන්න කාරණාවට අදාළ ලියන්න. එතකොට මේ සභාවකට කියන දේ සභාව තේරුම් ගන්න එපා. මේ නඩු කර නඩු තේරුම් ගන්න තු කොහොමද විනිශ්චය කරන්නේ? ලියන්න අඩු ගන්න මේ ඉඳගෙන කරන බාහනද සක්මනද පරියංකේද කොහොමද කොච්චර වෙලා ගියාද කියලා ඒතරතුන් නැති මට උත්තර හොයන්න බෑ. ඒ ඒ වගේ මට උදව් කෙරුවොත් මම ලියනවා. මම ඉල්ලා ඉන්නවා අනිත් දවසේ ඇතුළත් කරලා ලියන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. කරුතර ස්වාමින් වහන්සේ සංසාර විමුක්තිය ලබා ගැනීම සඳහා අප කරනු ලබන සෑම ක්‍රියාවකදීම හේතුඵල ධර්මයේ ප්‍රකට වීමත් සක්කාය දිට්ඨිය ප්‍රහීන වීමත් සිදුවිය යුතු බව මගේ වැටහීමයි. එය සක්මන් භාවනාවට අනුගත වන ආකාරය පැහැදිලි කර දෙනසේක්. එතන මේ ලියලා තියෙන වාක්‍ය වැරදි අපි කරන දේවල් වල පටිච්චසමුපාදේ නෑ නොකර ඉන්නකොට විතරයි පටිච්චසමුපාදේ සිද්ධ වෙන්නේ. අපි කරන හැම වෙලාවෙම පටිච්චසමුපාදේ අනනවා. අපි කරන හැම වෙලාවෙම සක්කාය දිට්ඨිය තියෙනවා. නිසා කිසිම තැනක කරන්න කිරීම කරහා චේතනාවක පටිච්චසමුපාදේව සක්කාය දිට්ඨිය නැති කරන්නවත් බෑ. ඉතින් ඒක නිසා සක්මනේදී කොහොමද මේ සසර දුක් කෙලවර කිරීම සංසාර විමුක්තිය ලබන්නේ කියලා කියනවනම් ඒකට උත්තරයක් වශයෙන් කියන්නේ සක්මන් කරලා කරලා කරලා කරන එකක් නෙවෙයි මේක ඉබේ කරන මට්ටමට යනකොට නම් ආයාසයෙන් කරපු සක්මන අනායාසයෙන් යනකොට නම් ඔන්න හේතුඵල ධර්මයක් වැඩ කරනවා. එතකොට නම් ඔන්න සක්කාය දිට්ඨිය අඩු වෙලා තියෙනවා. ඒක නිසා කරන්න සක්මන පුළුවන් තරම් ඒක අනායාසයෙන් යන තැනට යනවා. සාමාන්‍ය ආධුනිකයෙකුට කියනවා පැයක් සක්මන් කරනකොට විනාඩි 35ක් 40ක් යනවා ඉබේම සක්මන වෙන තැනට යනකම්. එතකන් අපි රංගපාන එක කරන්නේ. එතකන් අපි දඟලන එකයි කරන්නේ. ඒ නිසා සක්මන් මළුව පුරුදු වෙලා තමන්ගේ ඇඟේ ආරෙට සක්මන්ට යන්න එච්චර කාලයක් පුරුදු වෙන්න. ඒ පුරුදු සක්මනක පුරුදු තැනක. නැත්තම් දිගටම සබකෝලි. සබකෝලි තියනවා කියලා කියන්නේ ආයාසයෙන් කරන්න. ආයාසයෙන් කරන හැම වෙලාවෙම පරිසම්පාදේ අඬා වැටෙනවා. කරන හරිය සක්කායි දිටි. ඒ නිසා මේ ආනපාන සාපේක්ෂව කියන සමා වෙන්න සක්මන්ට සාපේක්ෂව සක්මන ඉබේ වෙන මට්ටමට යන්න ආරින්. අන්න එදාට තේරෙයි ඒක සිද්ධ වෙන්නේ මොකද්ද ප්‍රතිසම්පාදයකට කිය. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ ගිහි පිරිස සිල් සමාදන් වන අවස්ථාවේදී සිල් ඉල්ලීමේ වාක්‍ය කිය යුතුයමද යන්න දැන ගැනීමට අවශ්‍යයි. දානය පූජා කිරීමේදී බුද්ධ පූජාව නිවේදයාමි ගාතාවත් අවසානයේදී ධම්මේ ගාතාවත් කිය යුතුයමද එම දේවල් විසඳා දෙන මෙන් ඉල්ලා සිටිමි. අවසන්. නෑ ඉතින් බුද්ධ පූජා නොතිය හිටපම මොකක්වත් ඕනේ මේ දෙන්නෙම නෑ බුද්ධ පූජාව තියන්නේ. එතකොට ඔය පටන් ගන්න ගාතයි කරන ගාතයි මොකක්වත් ඕනේ පිරිසක් වශයෙන් සිල්ලිලනකොට පිරිසේ නායකයන් ආන්න සිල්ලිලන වාක්‍ය ඕනනම් ඕනේ. පිරිසේ නායකයා කියනවා නම් ඕනේ කියලා ඕනේ ඒ නිසා මේ බුද්ධ ආගම මේ ඔළුවට දාලා තියෙන දේවල් එක්ක යනකොට අපිට හැරෙන්න පෙරලෙන්න බෑ දෙපැත්තෙන් හිර වෙලා තියෙන්නේ. ඒ නිසා මෙහි ආවට පස්සේ හැමදාම සිල් දීමක් කරන්නෙත් නෑ. බුද්ධ පූජාව දෙන්නෙත් නැහැ. අපේ පාපුව දනවා. බුදුම්මේ ගෙදර හිටියනම් අඩු ගානේ බුද්ධ පූජාවත් කරගන්න දුන්නා. මෙහෙදි පිනක්වත් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් අපි කියනවා අපි මේ කරන වැඩ පිළිවෙල බුද්ධ වැඩ බෞද්ධ වැඩ පිළිවෙල නේ. අපි අබෞද්ධ වැඩ පිළිවෙලක් කරන්නේ කිසිම පූජාවක් අරීමේ කරන්නේ නැහැ කිය. ඉතින් උන කට්ටියට නිකන් ඇඟ නිකන් කුයි කුයි ගන්න නිකන් උන ගන්න වගේ නිකන් ආශාත්මක ලක්ෂණයක් පහළ වගේ මොකද මේ බුද්ධ පූජාව තියන්නේ මේ මුල් ගාතාව කිව්වනම් ඇති බුද්ධ පූජා නොතිබ්බත් මං හිතන්නේ. කට්ටිය එකතු වෙලා සාදු කියලා කෝ කෑ කොත්තන් ගාලා වැඩ කරන්න ගියාම මේදි මොකක්වත් නැහැ. මං අවුරුදු තුනකුත් මාස නමයක් හිටියා. කවදාකවත් බුද්ධ වන්දනාවක් කිරුවේ නැහැ බුරුම ඉන්න කාලේ. දෙන්නේ නැහැ. නීමාසික සංඝය හැමදම කරන්න ඕනේ. අපිට දැන් දවසම භාවනා කරපන්. ඊට පස්සේ දවසක මං ගියා පැවිදි වෙලා පැවිදි වෙලා කියන්නේ මේ ඇවිල්ලා පිරිසකුත් අන ගන්න සුමානයක් භාවනා කරා. සුමාන දෙකක් බුරුම වටේ ඇවිද්දා. ඊට පස්සේ මම සයිඩ්ට කතා කරලා කිව්වා අද අපි යනවා. මේ ඉතුරු දවස් දෙක දැන් මේ ආවේ දවස් ටිකක් ඉන්නම් කියලා. මම කිව්වා 10 හරි. අපි ඉතුරු දවස් ටිකේ වන්දනාව යනවා. දැන් ඒක වටිනකම තියෙන භාවනාවේද වන්දනාවේද කියලා ඇහුවා. මම දන්නවා ඉතින් දෙන්න තමයි හදන්නේ කියලා. මම කිව්වා ඒක තමයි සාංශ කලින් භාවනා කරලා ඉතුරු ටික වන්දනා කරලා ඔබ කරන වැඩේ ඔබ කවුද කියලා තේරෙනවා කිව්වා. ඔබට මේ වන්දනාව ලොකුයි භාවනාව ලොකු නැහැ. ඊට මේ ධම්රිවිගේ කට්ටිය ගියා. ගිහිරන්ට පස්සේ අනේ අපිත් ආව ධම්මජීව හැමතුත් ඉන්න නිසා වන්දනා කරන්නත් ආව ස්වාංශිත් වන්දනා කරනවා අනේ රහතන් වහන්සේ නම දැක්කා වගේ අම්මෝ කීක වන්දනා කරා වන්දනා කරපස්සේ සායදේව දැන් අනිද්දා කොහෙද කරන්නේ කියලා අපි වන්දනා වෙනවා ඒ මේ ලංකාවේ ඉන්න බුදුහාමුදුරුවෝ මෙහි ඉන්න බුදුහාමුදුරුවෝ විශේෂයක් තියෙනවා කියලා මෙහි ඇවිල්ලා වන්දනා කරා ඔගොල්ලෝ මෙච්චර සල්ලි ගාණක් ගෙවාගෙන වීසා දාගෙන ඇවිල්ලා මේ බුද්ධ වන්දනාවේ නටන්නේ ඔහි ඉන්න බුදුහාමුදුරුවෝ මෙහි ඉන්න බුදුහාමුදුරුවෝ වෙනසක් තියෙනවා කියලා ඇහුවා ඔගොල්ලෝ නටන නැටිල්ලෙන් ඔගොල්ලෝ කවුද කියලා තේරෙනවා කියලා ඉතින් ඒගොල්ලන්ට භාවනාවට වැඩිය වටිනවා වන්දනාවයි බුද්ධ වන්දනාවයි සිල් ගන්නකොට කියන වාක්‍ය ටිකයි ඕවා විතරයි තියෙන්නේ. ඒ නිසා බලන්නේ ඔක්කොම සිල් ගන්නකොට වාක්‍ය කියනවනම් 100න් කියන්නේ. සිල් ගන්නකොට වාක්‍ය කියන්නේ නැහනේ 100න් ඉන්න. බුද්ධ වන්දනා කරන්න ඉස්සලා ආනියවන්තයාමි සම්බුද්ධං කියනවනේ 100න් කියන්නේ. කියන්නේ නැහනේ ඒකත් ජයසිරි මංගලම් කරනිකයි. ඉවර කළා මොකද්ද මේ ඉදම් මේ පුණ්‍ය කම්මං නැත්නම් ඉමිනා පුණ්‍ය කම්මෙන් කියනකොට 100න් කියන්නේ. නොකියනවනේ 100න් කියන්නේ. නිකන් ඉන්න. මං අහන ප්‍රශ්නයක් සිහියෙන් ගාතාව කියන එකද හොඳ එහෙම නැත්නම් නිස්සද්දව සිහියෙන් ඉන්න එකද හොඳ කතා කරමින් කතා කරන එක සිහියෙන් පවත්තන එකද හොඳ නැත්නම් කතා නොකර ගාතා නොකිය ඒ විලාවේ සිහිය පවත්තන එකද හොඳ කියලා අහුවත් කවුරුන් කැමතිද අදහස් ප්‍රකාශ කරන්න සිහියෙන් ඉන්නවා කතා කරන එක ගැන සිහියෙන් කතා කරනවා කතා නොකර නිස්සද්ද ඉන්න බව සිහියෙන් ඉන්නවා මේ දෙකෙන් කොයි එකද හොඳ සිහිය එක්කෙනෙක් කතා කියලා බලන්න කියන්න බෑ මොකද්ද කියන්නේ? එච්චරයි. ඉතින් ඒ නිසා ඔය කතා කරන්නේ නැතුව කියන්නේ ඉවරයි. එච්චරයි. නිස්සද්ද වෙන්න බුදුහාමුදුරණ කියනවා මුනි කියලා. නිස්සද්දයි. තද්ද කරනවා මේ බබාලා අඬන නිසා. දඩුවන් හඳා කරන්නේ මේ බඳ. නැනි පැතලා නිකන්. දැන් අපිට වෙලා තියෙන්නේ මේ නිස්සද්ද භාවය නැතුව බෙර ගහන්නේ කොහොමද? පංචතූරේ නාදේ හොඳ, වෙස්ටර්න් මියුසික් කොහොමද? මේ බෙර පන්තිය ගහන්නේ කොහොමද? මේ ගහන්න ඕනේ මඩුවලිගෙන් මේ බෞද්ධයන්. මෙච්චර නිස්සද්ද භාවයට කර කරුව එකම සාස්ෘණ වහන්සේට පූජා කරන්න සද්ද පූජා කරනවා. ඒ බුරුවෙන් බණ්ඩිසාංශ කියනවා පෙරහැරට සද්ද පූජා කරනකොට බෙර කාලේ හොයලා දෙන්නේ බන්තලේ හාමුදුරුවෝ. බෙර කාලේ හොයලා දෙන්නේ බන්තලේ හාමුදුරුවෝ. අවුරුදු 3ක් ඉඳලා තියෙනවා ලංකාවේ. මොකද හාමුදුරන කොමිෂන් එකේ එනවා බෙර කාර්යයයි. ඒකල රට හොල්ලනවා. දඩබඩන් දඩබඩන් දඩබඩන් ගාලා රට කනවා. ඊසා කරබනේ ඉන්නව විතර පිංකමක්. පරිසරයේ දූෂණය නතර කිරීමක් වෙන තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මෙහෙදි ඉන්නකොට බලන්න අපි නිහඬභාවයට අහුම්කම් දෙනවා. ඒක කවුරු හරි ගාථා කියනවනම් කියාගත්තා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හොඳට අහගෙන ඉන්නවා සතියෙන්. ඒකල සතුටු වෙනවනේ මම ඒකවත් කරන්නේ නැහැ. මම කතා කරන්නේ නැහැ. ඒක නිසා ගෙවල් වල ගියාට පස්සේ බනිනවා මටත් බනිනවා. මේ කරපු බෞද්ධ ප්‍රතිපත්තියකවත් කරන්නේ නැමේ නිසන්වනේ ගිහිල්ලා ආවට පස්සේ දරුවන්ටත් ඒක කරන්න දෙන්නේ. කාටවත් කරන්න දෙන්නේ ඕන කෙනෙක් කරගන්න කියන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අනවශ්‍ය ශබ්ද කරන්න එපා. SMS කියලා ගහලා තියෙනවා අපි slowly, mindfully, silently. කරන දෙයක් නැවතිල්ල කරන්න, සිහියෙන් කරන්න, නිස්සද්දව කරන්න. ඒකට නිකම්ම සතිය පිටනවා. නිකම්ම සතිය පිටනවා කරන වැඩේ නැවතිල්ල කරන්න, සතියෙන් කරන්න, නිස්සද්දව කරන්න. ඒකට බලාගෙන ඉන්න කෙනා මේ මනුස්සයා දකින්නට එයාට සතිය පිටනවා. ඇයි මේ මනුස්සයා මේ නිස්සද්දව නැවතිල්ල සතියෙන් කරන්න කියලා ඒක තව කෙනෙකුට ආදර්ශයක් වෙනවා. තවරු කලබලලා කෑ ගහලා දුවලා පයින්න ගටන් ගත්තොත් අනිත් එක්කලාගේ සතිය කඩලා යනවා. ඒ නිසා මේ නිස්සද්ද භාවයේ නැවතිල සහ සතිය කියන එක බෝ වෙන ලෙඩක්. එක්කෙනෙක් හරියට කරන්න පටන් අරගත්තොත් අනිත් කටියට තිබේ පැතිලා යනවා. gedara dor කියන්නේ 100%ක්ම අනිත් පැත්ත. උදේ ඉඳලා හැන්ද වෙනකන් කම කටකම සීයාවක් නැහැ. කච කච කච කච කච කච කච කච කච කච ගාලා කතා. ඒක බුදුහාන් කියන්නේ කැලේකට ඵලයන්. තා ප්‍රශ්න තියෙනවා. අවසන්. අපි යනවා එහෙනම් ඒක ඉවරයි. අපි යනවා දැන් සක්මන් භාවනාවට. එතකොට අපිට තියෙන විනාඩි 55ක් විතර කාලයක් සක්මන්ඩ ඊට පස්සේ අපි එකතු වෙනවා නැවතත් පටියංක භාවනාවකට. මේ ඉතින් මේ මතින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල સમાප්තයි සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.